අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අද මගේ මතක හැටියටත් මම අහලා දැනගත්තා මේ ගිය පාර අපි අවසන් කරේ බයදේරෝ සූත්‍රය. හරි? මොකද මේක දැන් ඊළඟට සූත්‍රයක් සූත්‍රයක් කියවම තවත් ජීවිතය පිළිබඳව යමක් කියන්න බුදු පියාණන් වහන්සේගේ දේශනාවලින් කොටසක් ගැනීමයි මේ සූත්‍රයක් ගන්න ලැබුණා. දැන් මේ අපි ආයි පාරක් මේ <clears throat> යොමු වෙන්නේ අපි කලින් එක දවසක් කීප දවසක්ම අර බ්‍රාහ්මණය ගණනාවක් ප්‍රශ්න බුදුහාමුදුරන් අහපු කතා පිළිවෙලක් අපි ආරම්භ කළා. අර තාපසයෙකුගේ පණිවිඩයකට ගිය බ්‍රාහ්මණය තාපසයාගේ කාරණේ අහගෙන ඊළඟට ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරපු තත්ත්වයක් ගැන මුලින්ම අපි පටන් ගත්ත එක අවස්ථාවකදී. ඒක අපි නැදදී නවත්තලා තමයි ওই බය බේරව සූත්‍රයේ ඉතාම වැදගත් කරුණු තිබිච්ච නිසා ඒකෙන් ඒ විස්තරය ඉදිරිපත් කළා. දැන් මේ ආයි පාරක් හොඳ කොටසක් ජීවිතයේ පිළිබඳව හොඳ විවරණයක් දෙන්න. ඒ වගේම ජීවිතේ පාලනය කර ගැනීම සඳහා අපිට තිබෙන කොටස් මොනවද කියලා තේරුම් ගැනීමට උපකාරවන විස්තරයක් තමයි මේක ඇතුළත් වෙන්නේ. ඒ මොකද්ද මේ ඒ මේ ගමන ඉදිරි ප්‍රශ්නේ ඉදිරිපත් කළේ උදේ කියලා බ්‍රාහ්මණ බ්‍රාහ්මණ තරුණේ. එයා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නය අහන්න ඉස්සෙල්ලා නෑ බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නේ බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරන්නේ මොන හේතුවද කියන එකයි ඉස්සෙල්ලාම මෙයා කතා කරන්නේ. ඒ කොයි කොයි එක්කෙනත් <clears throat> ඔය විදිහේ ඥානාන්විත ස්වરૂප තමයි මුලින්ම එලා ඉදිරිපත් කළේ ඔවුන්ගේ ඥානයේ තියෙන වැදගත්කම දෙන්නේ. ඒකට දැන් කිසි දැන් මේකෙන් පෙන්වන්නේ බුදුහාමුදුරුවන්ගේ විස්තරයක් මේ තරුණයා <clears throat> මුලින්ම කරනවා ජායින් ඉරද මාසීනං කතතිත්තං අනාසවං පාරභූ පාරභූ සබ්බ ධම්මානං අත්තිපඤ්ඤේන ආගම අඤ්ඤං විමුක්ඛං විමුක්ඛං ප්‍රභූහි අවිජ්ජාය ප්‍රබේදනං කියලා මේ මුලින් ඒ කාරණා ටික එකාසු කරපු ගාතාවයි ඔය මං කිව්වේ. එතකොට දැන් අපි මේ ගාතාවේ තියෙන කරුණු ටික අදිනකොට පෙනෙයි මේ ජීවිතයක අප විසින් දත යුතු වැදගත් කොටස් අතරින් නොදන්නා දේ වැඩි බව. දැන් මෙතන මුලින්ම මෙයා අර බුදුහාමුදුරුව ගැන සමග සාකච්ඡාවට ඉදිරිපත් කළා. ජායින් කියලා ඉතින් ජායින් විරජ මාසීනම් ජායින් විරජ මාසීනම් කියන පදයෙන් තමයි මේක ඒ පදේ තමයි මූලික ආරම්භය තිබෙන්නේ. එතකොට දැන් මේ ජායින් විරජ මාසී නම් කියන්නේ ආසින් කියන්නේ මේ ප්‍රාර්ථනා. මේ ජායි කියලා කිව්වේ තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවයේ ලකුණ. දැන් මෙයා කියනවා බුදු පියාණන් වහන්සේට ඔබ වහන්සේගෙන් මම මේ ප්‍රශ්නය අහන්න මෙන්න මේ යුක්ති ධර්ම උඩ මෙන්න මේ හේතු උඩයි මම ප්‍රශ්නය අහන්නේ. මොකද්ද? මගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට තරම් තමුන්නාගේ ගාව සුදුසුකම් තියෙන බව කිව්වොත් <clears throat> මේ ගැන යම් කිසි පිළිතුරක් දුන්නොත් ඒක නැවත නැවත අවසන් ඒ තවත් තවත් ඒ ගැන හාරලා ඉඳන් තේරුම් ගැනීම උත්සාහය යොදන් කිසිම කාරණයක් නැති බව මට මෙන්න මේ කරුණවල තේමාව මොකද්ද? සමුන්නාංශයේ විරජ භාවය. විරජ භාවය කියන්නේ අත්හැරපු ගතිය. ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙන යම් යම් දේ සම්බන්ධ වෙන ගතිය සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේ කරපු ප්‍රාර්ථනාවට අනුව කරපු ප්‍රාර්ථනාවට අනුව කිව්වේ තමන්ගේ සිත මේ තැනට ගත යුතුයි කියලා ඔබ වහන්සේ හිතලා ඒ විරජ භාවය විරජ භාව කියන්නේ ඇලීමක් නැතිකම ධානයට හරවලා කියනවා ධානයට හරවියයි කියේ මොකද්ද මොනම ලෙසකින්වත් ඒ தত্ত্বය ඒ ඇලෙන ගතිය සම්නාසික ජීවිතයට නොයන තැනට දැන් සම්පූර්ණ කල යුතු එසේ නැත්තම් මේක මේ පිළිල කල යුතු ආකාරයේ සම්පූර්ණ මිස්තිර බවට පත් වෙනවා. ඒකට දැන් මෙතන පෙන්වන්නේ බුදුහාමුදුරන් ඒ தත්ත්වයට පත් වෙච්ච බව මේ තැනැත්තා දන්න බවයි. කොහොමද දැනගත්තේ? බුදුහාමුදුරන්ගේ කටින් කියවෙන්නේ කියවෙන්නේ නෑ මෙහෙමයි මෙහෙමයි මම මෙන්න මෙච්චර ධ්‍යාන වලට සමවැදිලා තියෙනවා අරමෝ කියලා. ඒකට මේ ධ්‍යානය ගැන පොඩ්ඩක් කතා කරනවා නම් ඒකත් බෞද්ධ වශයෙන් අපි දැනගන්න ඕන. ධ්‍යාන කීපයක් තියෙනවා. ඒ ධ්‍යාන කීපෙම එයින් කොටසක් ලෞකිකයි. ලෞකිකයි කියන්නේ මේකයි. ඒවා වෙනස් කොටසක් තියෙනවා දැන් මේ බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා ඒ වාගේ පසේබුදු රජාණන් වහන්සේලා පත් වෙන්නා වූ චිත්ත tattya කවදාකවත් වෙනස් නොවන ධ්‍යාන ස්වરૂපයකයි පවතින්නේ. ඒකට දැන් ඔය රූප ධ්‍යාන අරූප ධ්‍යාන කියලා වර්ග දෙකක් තියෙනවා. මම ඒවා ප්‍රභේද කියන්න යන්නේ නැහැ. ඒ මොකද ඒවා ඒ තරම් මේ අවදී හැටියට අපිට දැන් මේවා වුණා කරන්නේ නැහැ. නන්තික දැනගෙන ඉච්ඡාම ඇත්තේ. මොකද ධම්ම ධ්‍යානයට සම්බන්ධින්ද නිෂ්කලංකයක් නෑ මේ අද සමාජ තත්ත්වය හැටියට ඉතින් දින වැඩවල හැටියට ඔය කියන ධ්‍යානවලට ධම්මපත් වෙන්න බැරි කියලා කියනවා නෙවෙයි ඒකට කාලය සුසු මත් තත්ත්වයක දැන් අපි උහුලන්නේ. මොකද කොහොම වුණත් රූප අධ්‍යානය කියලා එකක් තියෙනවා අරූප අධ්‍යානය කියලා එකක් තියෙනවා. රූප අධ්‍යාන අරූප අධ්‍යාන කියලා කිව්වේ මොකද්ද? එක්තරා තත්යකට සිට සමඵල සාන්ත වුණාට පස්සේ සිතේ ඇති වෙන විවිධාකාරවල සැප මට්ටම් පෙනිපෙනී තිබෙනවා නම් හඳුනනවා නම් ඒ හඳුනන අවස්ථා හතරක් තියෙනවා චතුර්ථ ධානය කියලා ඒ තැන දක්වා මේක දැනෙන්න පටන් ඒ දැනෙනවා දැන් මිච්ඡර සපයි මිච්ඡර සපයි මිච්ඡර සපයි. ඒකට ඒකට කියන්නේ රූප අධ්‍යානයි ඒකට රූප අධ්‍යානයි කිව්වේ රුප්පණේ වැටෙන වැටීමෙන් ඒකාග්‍රතාවය පවතිනවා. රුප්පණේ වැටීම රුප්පේ කියන්නේ වෙනස් වීම. මොකේ වෙනස් වීමද මේ සැපතක්. ඊළඟට අරූප ධානය කියලා කිව්වේ අරූප ධානය කියලා කිව්වේ මේ රුප්පණේ වැටෙන්නේ නැහැ. මගේ සිතේ මොකද්ද තියෙන්නේ කියලා තේරෙන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ, වැටහෙන්නෙත් නෑ. අන්නේ ඒ தත්ත්වයට සිතපත් වෙච්ච අවස්ථාවේ කිසිම වෙනසක් එයාට පේන්නේ නැති නිසා ඒ කියනවා අරූප ධානය. රූපණය වැටෙන්නේ නෑ, දැනෙන්නේ නෑ, තේරෙන්නේ නෑ, පේන්නේ නෑ. ඒකද ඒකට කියන්නේ අරූප ධානය. ලෞකික ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන කියලා තව එකක් පෙන්නනවා කියනවා. ලෞකික ධ්‍යානය කියන්නේ සාමාන්‍යයෙන් සිත ඒකාග්‍රතාවයට පත් වෙලා ඔය කියන චතුත්ථ ධානය සමවැදුණත් රාගය සිත ඇතුලේ රාග ගතිය කාම ශක්තිය තියෙනවා නම් කාන්දම යට තියෙනවා නම් ඒ යට කාම ශක්තිය තියෙද්දි ඒවා යටපත් කරලා ධානයට සමවැදුණා නම් ඒ කාම ගතිය අවුස්සන යමක් වැටිච්ච හැටි යොමු වෙච්ච හැටි අර ධානය කැඩෙනවා ඒකට ඒ මට්ටමේ ධ්‍යාන නම් කරන්නේ ලෞකික ධ්‍යාන කියලා. මොකද පෙරලෙනවා කියලා. ලෞකිකයි කියේ ඕක පෙරලන්න පුළුවන් පෙරලෙනවා. ඒක නිසා ඔක දැන් යම්තන් ඔය අටෝගෙන හිටියට මොකකින් හරි තට්ටුවෙච්ච හැටි ඕක පෙරලෙන නිසා ලෞකිකයි. එතකොට ලෝකෝත්තරයි කියේ ඒ පෙරලෙන தත්ත්වය ඉක්මවලයි දැන් ඕක තියෙන්නේ. දැන් පෙරලන්න බෑ. ඒ මොකද අර කාම ශක්තිය සිතේ තිබිච්ච කාම ශක්තිය සියල්ලම සම්පූර්ණයෙන්ම අභාවයට කියලා. ඒවා නැති කළා. ඒවා හේතුවා වගේ සම්පූර්ණයෙන්ම නැති කළා. අන්න ඒකට කිව්වා ලෝකෝත්තර කියලා. අන්න ওই දෙක තමයි සාමාන්‍ය ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට තවත් ඉතින් ධ්‍යාන තියෙනවා. ඒවා ලෝකෝත්තර අවස්ථා. ලෝකෝත්තර අවස්ථාන අනිමිත්ත ධ්‍යානය කියලා තියෙනවා. අප්ප අප්පනිහිත ධානය කියලා කියන ඒ අර කිව්වේ ලෝකෝත්තර தත්ත්වයටපත් වුණාට පස්සේ ඒ සිතෙන් තවත් එක එක මට්ටම් වලට චිත්ත සත්‍ය නැග්ගවනකොට ඒ ඇති වෙනා වූ ස්වરૂපය තමයි ඒ නම් වලින් දන්වන්නේ. හොඳයි ඒක එහෙම දෙවිච්ච ආවේ. ඒකෝ දැන් මේ බුදු පියාණන් වහන්සේ මේ විරජ භාවය. ඒකෝ දැන් කියන්නේ ලෝකෝත්තර ධ්‍යානෙ. විරජ භාවයේ තියෙන ලෝකෝත්තර ධ්‍යානෙ. ඒ ලෝකෝත්තර ධ්‍යානෙ තපත්තුණා වූ මේ උත්තරයාගේ සිතේ ලක්ෂණය මොකද්ද? සිතේ ලක්ෂණය විරජ ස්වરૂපය. විරජයි. විරජයි කියන්නේ ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. ඒකට මේ මේ තනත්තා දැන්නේ කොහොමද මේ විරජයි බුදුහාමුදුරුවෝ. කිසි දෙයකට ඇලෙන්නේ නැහැ. ඒක ලෝකේ රහසක් නෙමෙයි ඕනෑම කෙනෙකුට චිත්ත tattve පිළිබඳව වැටහෙන. ඒ මොකද්ද? ඒ පුද්ගලයාගේ සංසාර ගති සියල්ලම ශබ්දේ හැසිරීමෙත් බැලිල්ලෙත් යම් යම් ඉරියව් පැවැත්ිල්ලෙත් මේ හැමතැනම මානසික මට්ටමට දෙන්නවා ඒක හංගන්න බෑ. නමුත් මේ ශාස්ත්‍රය දන්න අයටයි ඔය පුළුවන්කාරකම තියෙන්නේ. ඒක ඔය කලා 64ක් ශිල්ප 16ක්ද 18ක්ද ඔය ඉන්දියාවේ මහා භාරතයේ විතරයි ඔය ඔය පුළුවන්කාරකම ඇති කරගත්තේ මේ මහභාරතයේ උගන්ව ඉගෙනගත්තේ ජම්බුද්දීපේ තේනත් ඉන්දියාවේ ඉතින් කියනවනම් උතුරු ඉන්දියාවේ තිබිච්ච ශාස්ත්‍ර අතරින් ඕක උසස් තැනක් ගත්තා. ඔය සාමාන්‍යයෙන් රජවරු බ්‍රාහ්මණවරු හිටවරු ඔය පොහොසත් අය කවුරුත් ඔය ශාස්ත්‍රය ඉගෙනගෙන. ඒ ශාස්ත්‍රයට අනුව මේ පුජ්‍යලයාගේ මේ හඬ එන්නේ අහවල් ඇලිල්ල තියනවා කියලා හඬ කියන්නේ. ඒ වගේම ඒ තොල් ක්‍රියාත්මක වෙන ආකාරය ඇහැ ප්‍රියක් ඔන්න ඕවැන් කියනවා මේ ඇලිල්ල තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝගේ කතා විලාසයේ මෙතෙක්දියා වෙන කෙනෙක් එක්ක කතා කරනවා බලායිතු මේ තරුණයාට පෙවුණා මේ ජීවිතය ඇතුලේ. මේ ජීවිතය ඇතුලේ මොනම ඇලිල්ලක්වත් නැහැ. ඒකට දැන් ඔතන විතරක්ද ඔය කිරලදී නැහැ. ඔයිට කල්නුත් ඔය කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච සමයේම ඔය ඔය ඔය විදිහේ කාර්යයක් සිද්ධ වෙලා තියෙනවා. මොකක්ද ඒ සිද්ධ වෙලා තියෙන්නේ? ඔය හේමවත සාතාගිරි කියන යක්ෂ ගෝත්‍රික දෙන්නේ. ඔය හේමවත කියන පුජ්‍යලයා සාතාගිරි කියන එක්කෙනක් මේ අපි කියනවා යක්කුයි කියලා. උන්ට දල ඇඳලා කෙස් බොකුටුවට ඇඳලා විනාශ කරලා දාලා නැහැ බොහෝම හොඳ වැඩගත් කලේ උගත් ජනවත් මහා උසස් පඬිවරු. ඒ ඇත්තෝ රැකියාව වශයෙන් කරලා තියෙන්නේ සේනාංකවල අනදෙන නිලධාරි වශයෙන් ඉඳලා තියෙනවා. එයාට අයිති සේනාංකයක් තිබුණා ඒ කාලේ. ඉතින් යක්ෂ සේනාව කුම්බාණ්ඩ සේනාව, වඳුරු සේව, වඳුරු සේනාව ඔය වගේ එදත් හිටියා මේ සේනාවල්. එයින් එක්කෙනෙක්. නමුත් මේලා අන්න ඒකෙන් බලන්න ඒකේ තේනවා. ඒ අය සේනාංග යුද සේනාංග වල අනදෙන නිලධාරි වුණාට මේ අත් හැම වෙලෙම ජීවිතේ පිළිබඳව හොඳ පැත්ත හොයනවා. ඒකට අපි සමහරව හිතනවා ඔය අපි දැන් රස්සාවේ හැටියට කොහෙද හුව කරන්නේ? නෑ නෑ රස්සාව ප්‍රශ්නයක් වෙන්නේ නෑ. රැකියාව යම් කිසි නීතියක් ඇතුළත කරන වැඩක්. ඒකටම සම්පූර්ණයෙන්ම ජීවිතේ බාර දුන්නොත් ඒකෙන් ගන්න જાතියක් නැහැ. අර ඇත්ත අර රක්ෂාව කරමි. මේ මේ ලෝකේ ජීවිත සැනසෙල්ල ලබා ගැනීමට මඟ පාදා දෙන කවුරු හරි ලෝකේ උපදිලා ඉන්නවනම් අන්න එයාගේ ඒ කියමන් අපි පිළිගන්න ඕනේ ඒවට අනුකූල වෙන්න ඕනේ කියලා නිතර මේ යාළුවෝ දෙන්න කතා වෙනවා. ඒතකොට ඕකෙන් පේනවා එදා ඉන්දියාවේ යන්තරමක් ආගම් තිබුණා නම් ඔය ඥානවන්ත පුජ්‍යලිය ආලවක බොහෝම හොඳ පණිවරේ සාතාගිරි හේමවත ඔය කියන ඇත්ත කවුරුත් හොද පණිවරේ. ඒකෝර ඔය ඇත්තෝ කහ පාට දිවි කැලක් දැක්කොත් බයිනෝ. දොස් කියන. පිළිගන්නේ. ඒ විදිහේ සත්‍යයක් තිබුණේ මොකද? ඒ ඇත්ත ඥානවන්තයි. මේ මෝඩෙන් ඕන හැටි ඕන එකක් කරලා හිටන් යන්තම් බිම බලාගෙන අවු වේලි වේලි හිටියත් අන්න රහතන් වහන්සේ කියලා එදා පිළිගත්තා. අද අපිත් මෙහි ඉන්න මේ ඉන්න අයියෙක් කෙනෙක් ඇවිල්ලා හැවුවා මේ අන්නහවල් දෙන රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ. කියන්නේ කොහොමද මේ පුළුවන් දෙයක පිළිගන්නේ කියලා. මම කිව්වා මම නම් දන්නේ නැහැ කියලා. ඉතින් ඔහොම ඉවල්ලාල් හොයනවා රාතන් වහන්සේලා කොහෙද ඉන්නේ කියලා. ඉතින් එදා ඥානවන්තයෝ තේරුම් ගත්ත මේ එකම පැවැත්මක්වත් ඔය රහත් ගතිතයි කියලා. ඔය අනුන්ගෙන් යමක් හූරා ගන්න තමන්ගේ සත්‍ය පෙන්නමින් බොරු පෙන්නමින් මේ රවටමින් මම අහවල් තත්ත්වයටපත් වෙලා දැන් ඉතින් සම්සලා කොන්න එකක් කොන්නවා කියන එක නේ කියන්නේ. ඔය රහත්කම ගැන කතා කරන පුජ්‍යලියෝ කියන්නේ ඔන්න දැන් මම වැඩේ කරගත්තා. ඒක නිසා දැන් ඉතින් තමසලා මට කොන්නේව කරන්නේ. කියන එකයි ඒක කියන්නේ. ඉතින් ඒ ඇත්ත දන්නවා මේව මේ බෝරු මෝඩ වැඩ. කියලා ඒ පිළි අරගෙන නැතු ඉන්න අවස්ථාවේදී ඔය සාතාගිරි කියන ඔය තනත්තා ධම්මිකත්ත දේශනාව දේශනා කරන වෙලාවේ බුදුහාමුදුරුවෝ මෙයත් ඇත්ත ගහගෙන හිටියා පස්වගම හනුන් විතරක් නෙවෙයි. ඉතින් හුඟක් වෙනගේ හිටියා. නම් වැටිලි පස්වගම හනුන් විතරයි. මේ යක්ෂ ගෝත්‍රිකයෝ හිටියා නාග ගෝත්‍රිකයෝ හිටියා. ඉතින් අපි කියන්නේ නාග ලෝකයෙන් නයි පෙළපුප්පගෙන ආවා යක්කු දල මේ වික්කරගෙන ආවා මේ ආදී වශයෙන් නැහැ. ඒ කියන්නේ ගෝත්‍රිකය ඇවිල්ලා හිටියා උන්වහන්සේගේ දේශනාවට කන් දෙන්න. ඉතින් එයින් එක්කෙනෙක් මෙයා. මෙයා මේ බණ අහගෙන ඉඳලා මෙයා දුවගෙන එනවා යාළුවා හැය. මම මේ කියන්නේ මේකට සාක්ෂියක්. දුවගෙන එනකොට අර යාළුවටත් ආරංචි වෙලාගේ කොහෙද ඒ මිනිහත් එනවා මේ පාරේ. දෙන්නම මගදී හම්බ වුණා. හම්බ වෙලා ආ එහෙම අවතර කියනවා සාකාගිරි නැහැ වැඩි අද හරි ගියා. හරි ගියා කියන්නේ අපිට යම කම් දෙන්න පුළුවන් කෙනෙක් ලෝකෙ පහළ වෙලා ඉන්නවා. ඒ කාර්යයේ කියේ උන්වහන්සේගෙන් ප්‍රකාශ වෙන දේ පාවිච්චි කළොත් ඒ කාන්තෙන්ම යහපතක් වැඩක් වෙන දෙයක් උන්වහන්සේ කතා කරන කෙනෙක් අද හම්බෙලා තියෙනවා. ඒක නිසා අපි දෙන්නා මේ මං ආයි බෝ හොයන්නයි යමු දෙන්නේ උන්වහන්සේගේ මන. බොයි කිව්වට මේ මට එන්න බෑ. කොහොම අය දන්නේ නැද්ද ඉතින් ඉන්දියාවේ කොච්චර ඉන්නවද? ඒක නිසා කියමු බලන්න මොකද තමයි ඔය තරම් පිළිගන්න හේතුව. එයා සාතාගිරි කියනවා ඒ උත්තමයා ගේ කතාවල හැසිරීම් වල ඒ උන්වහන්සේගේ ප්‍රකාශවල අදහස් කෝකවත් නැහැ. උන්වහන්සේ යමක් එක්ක උන්වහන්සේ බලාපොරොත්තුවක් එක්ක කෙනෙක් කියලා. උන්වහන්සේ සියල්ලක් කරපු කෙනෙක්. ඒක නිසා උන්වහන්සේට ඔන්න නමක් කියනවනම් කියන්නේ අරහත් කියලයි. උන්වහන්සේ සියල්ල අත්හැරපු කෙනෙක් එක පිළියෙන්නේ නිවහකවත් නැහැ යම පොඩ්ඩක් හරි බැඳිලා කියන්නේ කවුද අරහතෝ කියලා පළවෙනිම කිව්වේ සාතාදී එතකොට බුදුහාමුදුරුවෝ නෙමෙයි මම තම අරහත් දැක්කද බලා ගියව කියලා හිතන් <coughs> සිවුර කහපට ගන්නගෙන ආවේ නැහැ මේ මේ අනිත් අනිත් නැනවන්තය නැනවතු ඒ ප්‍රකාශ කළා මේව මෙහෙමයි උන්වහන්සේ අරහත් අරහත් කිව්වේ කිසිම මෙවුවා එකක් නැහැ. බැඳීම් කිසිවක්. ඒ බැඳීම් නැති නිසා යුන්හන්සේ නිෂ්කලංකව එක එක එක ශාරීරික චලනයක් නැහැ වුණා කියලා කිව්වා. ඔන්න දැන් අරකට සාක්ෂියක් ඉතින් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ පස්සේ අපි ඒක ගැන කතා කරන වෙන දවසේ. මේ අරකට සාක්ෂියක් කිව්වේ. එතකොට දැන් මෙතන පෙන්නනවා මේ කියන උත්තරයා ඒ බැඳීම් බැඳී සැලතරිය කියන්නේ ඒ අත්හැරීම උන්වහන්සේ ප්‍රාර්ථනාවක් කියලා කතා කරනවා ප්‍රාර්ථනාවක් කියලා කිව්වේ මොකද? මෙහෙම අදහසක් නැතුව ඒ ගැන සිත යොමු නොකර කවදාකවත් මේ කරන්න කෙනෙකුට හිත දෙන්නේ ඒ පිළිබඳව සීන වැදගත්කම හිතලා මේ කලේ අන්න ඒකයි මේකේ උන්වහන්සේගේ ප්‍රාර්ථනාව කියන්නේ. ඊළඟට ඒ එක ගුණයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔබ වහන්සේට මගේ ප්‍රශ්නේ පිළිතුරු දෙන්න මෙන්න මේ සූසුකම් තියෙනවා. ඊළඟට කියනවා කත කිච්ඡං අනාස. මෙන්න කත කිච්ඡ කියන මේ පදයෙන් පෙන්වන්නේ සියලු වැඩ අවසන් කරයි. ඔන්න දැන් අපිට තාම හොඳ වැළගත්. තාම ප්‍රයෝජනෙට නිරන්තරයෙන් සිහියේ තියාගෙන ක්‍රියාත්මකව නගන නගන්න පුළුවන් කොටසකුයි මේ කත කිච්චේ පදයෙන් පෙන්වන්නේ. කත කිච්ච කියන්නේ සියලු වැඩ අවසන් කියලා. ඒකද සියලු වැඩ අවසන් කිව්වහම අපේ පොතපතේ සඳහන් වෙන්නේ යම් කිසි මේ නිවන් දැකීම සඳහා යම් කිසි කෘත්‍යයක් අවශ්‍යද ඒ සියලු කෘත්‍යයන් අවසන් කරපු නිසා වැඩ අවසන් කරපු නිසා මේ කතකිච්ච නාමය වැටුණා කියලා. හරි ඒක දල වශයෙන් දීපු පිළිතුර. නමුත් මේ කතකිච්ච කියන එකේ තියෙනවා අපි <clears throat> දැන් අපේ ජීවිතේ තව නැහැ අපේ ක්‍රියා ඉවර වෙලා. ඉවර කරන්න හිතලත් නැහැ. මොනවද මේ ක්‍රියා? ක්‍රියා කියන්නේ අපේ ජීවිතයේ දැන් හුරු වෙච්ච ක්‍රියා. මොනවාද? සංසාරයට වැටිච්ච දවසේ ඉඳලා. කන්නාදිච්ච මාන කියලා ක්ලේශ තුනක් එක්කාසු වෙලා. මේ කාම පහ එක්කාසු වෙච්ච වෙලාවේ ඉඳලා අපි අපේ සිතේ යම් ක්‍රියාවක් අපේ සිත්වලින් කෙරලා තියෙනවා. ඒ සිත්වලින් කෙරිච්ච ක්‍රියාවල ප්‍රතිඵලය තමයි සංසාරයේ එන සත්‍ය පරිණාමයේ දෙස බලනකොට චිත්ත පරිණාමයේ මූලික වෙලා බලනකොට ඉස්හාම පුංචි සතා ඉඳලා මහ විශාල සතා දක්වා මේ සත්ත්ව પરම්පරාව පළල්ලා. එතකොට තාම ඒ පුංචි සතත් ඒ પરම්පරාව තාම තියෙනවා. ඊළඟ ලොකීට දැන් බලමු සාමාන්‍ය ලේබන ඇදවල වලින් මකුළු වගේ නෙවෙයි සාමාන්‍ය මකුළු කියන යාස්ති. ඒ දැන් මකුණාගේ වඩා දියුණුවටපත් වෙලා මකුලියක් ලෝකයක් ඒ කියන්නේ මකුණ පෙරලිලා ඇවිල්ලා මකුළුව හැදුනා නෙවෙයි. මේ මකුළු ජීවිතයට අයිති වැඩ. ඉන් එහා ගිය චිත්ත tattයක් මකුළුවේ කියන එකත් හැදුනා. ඒකවල අර මකුළුවා ගන්න මකුළුවා ගාව අර මකුණා කියන සතාගේ තිබිච්ච කෘත්‍ය ශක්තියක් එයා ගාව තියෙනවා. ඒකට මකුළුවාගේ tattයක් එයා ගාව තියෙනවා. ඒකට මේ මකුළුවා කියන tattය හදන්න අර මකුණා කියන தත්ත්වය හැදීමට වඩා වැඩි විශේෂ ශක්තියකින් රසායන ඊට අවශ්‍ය දේවල් ඇදරයි අර අනුබඳු දික්කෙච්ච සපෙත් හැදෙන්නේ. ඊට පස්සේ බලමු මුයක් හදන්න. අර සිත් ඇටෙන්, අං හැදෙන්, කුර පැහැදෙන් මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම කවුද හැදෙන්නේ? සාමාන්‍ය ආගම් වල උගන්වන හැටි නම් හැම ආගමකම මෙවුන්කාරයෙක් ඉන්නවා ඒ මිනිස්සුන්ට කිසිම කරදරයක් නැහැ. කවුද ඔකලේ? දන්නේ නැද්ද ඉතින් අහවලා තමයි යාගේ වැඩේ. ආ ඉන්දියෙන් අහගන්නවා ගමම හරි. මොකටද ඔකලේ කියනවා මේ මන් දන්නේ ඒකත් එහෙන් අහගන්න. මේ අපිවත් මවලා තියෙන්නේ. බුද්ධ ආගමේ ඔච්චර ලේසි නෑ උක කතා කරලා. එයි බුදුහාමුදුරුවෝ කියනවා කවුත් මේ වින. කවුද හේතු වට අනුව ඵලය මත වෙලා මේ වස්තුව මේ අනාත්මී වස්තුව හැදිලා තියෙන්නේ. ඒක නොනවති අර හැදිච්ච වේගය නවත්ත ගන්න බැරුව හැදිච්ච වේගය නවතා ගන්න බැරුව ඒ උඩම තව පළල් වෙවි යනවා මිසක මේ ඇලීම් මේ ඇලීම් මූලික වෙලා හැදිච්ච මේ தත්ත්වය නවත්ත ගන්න බැරුව මේ සත්‍ය තවත් තවත් දික් වෙවි යන. ඒක නවත්ත ගන්න බැරුවයි මේ යන්නේ. එතකොට මේ මුවාගේ ඒ தත්ත්වය හැදෙන්න අලියා හැදෙන්න කොච්චර ඒ අලි හිත කොයි තරම් අලියෙක් හදාපු හිත කොයි තරම් වේගකින් අර එයාගේ ජීවන රටාව ගෙනියන්න කොයි තරම් වැඩ කරන් තියෙනවා එතකොට මේ ඔක්කොම ඒ හැම සතාටම අයිති. ඒ ඒ කෘත්‍ය ලක්ෂණ, කෘත්‍ය ස්වરૂප. ඔක්කොම එකහසෙලා තමයි මිනිහා කියන මේ සතා හැදලා තියෙන්නේ. එතකොට මිනිස් ආත්මය ගැන, මිනිස් ආත්මය ගැන හැම පොතකම ඉතින් කවුරුත් වර්ණනා කරනවා. ඒ අය වර්ණනා කරන්නේ, ඒ අය වර්ණනා කරන්නේ උසස් ආත්මයක්. මිනිස් ආත්මය උසස්සේ කියලා කියන්නේ කිසිම විදිහකින් බෑ. කිසි විදිහකින් බැරි කියන්නේ හැම සතෙක්ම විඳිනවට වඩා දුක් විඳිනවා. නමුත් මේ උසසී කියන්නේ මොන නීතියක් යටතේ? තාම වැදගත් උසස්කමක් මිනිස මිනිසාට හම්බෙලා ඒ අයිතිවාසිකම උඩයි අපෝ යන්තම් ඇති මිනිසා උනෑන්නම් යන්තම් බේරෙන්න පුළුවන්. මොකද හැම සත්‍යයකගේම ක්‍රියාමාර්ගය අතරේ තියෙන්නේ සසරේ ගමන් කරන්න උවමනා කරන අයිතිවාසිකම් ටික විතරයි. මිනිසාට විතරයි මිනිසාට ලැබුවම පමණයි ඒ හා දිගින් දිගට යාමට හෝ ආපහු යන්න හෝ කියන දෙපැත්තටම වැඩ කරන්න පුළුවන් ශක්තිය හැදෙන්නේ මිනිසාත් එක්ක. ඒකේ මිනිසාත් වේතාවට පස්සේ තමයි සසර දුකෙන් නිදහස් වීමට උවමනා කරන අංගෝපාංග සියල්ල සම්පූර්ණ වෙනවා කියන ධර්ම ශක්තිය. ඔය ලාභයයි මේ හොඳයි කියලා කතා. නැතු මිනිස් මිනිසෙක් වෙලා උපන්නාම සැපේ කියලා කිව්වොත් එහෙනම් අපි අපි මිනිස්සු නෙවෙයි. අපිට කොච්චර දුක් තියෙනවද? අපි වඳුරද? නෑ. අපිට දුක් තියෙනවා. ඒකට අපේ තියෙන හොඳකම මොකද්ද? අපේ තියෙන වටිනාකම මොකක්ද? අපිට පුළුවන් ඕන නම් මේ දුක් වලින් මිදෙන වැඩ කිරීමේ පුළුවන්කාරකම අපි ළඟ තියෙනවා. ඒක කියන්නේ ප්‍රඥාව. ඥාන, පඤ්ඤා, විද්‍යා කියන කතාවල් වලින් කියනෝක. මිනිහාට මිනිහා ගාවට එනකම් ගෝරිල්ලා ගාවවත් ඕක නෑ. රිලව චිම්පන්සියා, orang වටන්ලා කාදාවත් අපේ හැඩය තමයි. දැන් කෝත් එකක් යන්නේ ජිම්පන්සියෙකුට රැවුලක් ජාල මූණක් මෙවන් කරලා පොඩ්ඩක් ඉතින් අර විරූපී මූණක් තියෙනවා නැත්තම් මහත්ෙක් වාගේ. ඉතින් ඒ වුණාට නෑ ගෝරිල්ලක්. මිනිස්සෙක් එන්න ඕනේ ඒ අයිතිවාසිකම. එතකොට දැන් බලමු මිනිහා වෙනකම්. ඒ මිනිස් ආත්මයට එනකම්. මේ සතා අන්තිම ඇමීග බගේ තත්ත්වේ ගත්තොත් අපි ඒ තත්ත්වයේ ඉඳලා කොයිතරම් ක්‍රියා විකාශනයක් ඇවිල්ලා තියෙනවද? කෝටි ප්‍රකෝටි අනන්ත අප්‍රමාණ ක්‍රියාශක්තිය මේ සතා තුළ තියෙනවා. ඒකට අපි කවදා හරි ඊට අතීතේ ඇනීවෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒකට අපි ගෝරිල්ලෙක් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් අපි කොහොමද දන්නේ? කොහොමද ඒක ඔප්පු කරන්නේ? ඕනම කර ඕයි අපි පහු කරපේ ආත්ම හැම එකම වැඩ දැන් ඕනම් කරන්න පුළුවන්. මකුණගේ වැඩේ මොකද ලේ බොන එකයි. බොන්නේ කොහොමද අවශ්‍ය අවශ්‍ය වෙලාවට බොනවා. ඔය ඕනේ ඇති දේ මොන්නේ ඔක්සෝ බෞරි කියලා මොන්නේ මොනවාද හරක්නේ නේද ඈ ඉතින් ඔය අපි අපි ඉතින් අර හොටා ඇනලා ගන්නෙ නෑ වෙන උපක්‍රම සත්නේ ඇටමැස්ස ඌගේ හොට ඇනලා ගන්නවා අපි ඔක්සෝ ඔක්සෝ හදන්න ඔක්සෝ වලින් බොනවා නේද හරක් නේ හරිම නාරේකේ ඒක කුණු ගොඩක් අනේ එතකොට බලනකොට අපි මේ කොච්චරගේ මස් කන්නේ නැද්ද ඔය තියෙන ඕන හැටි පෙරාගෙන කන්නේ ඒ වගේ ඌ යන්න යන්න දන්නේ අපි වගේ කන්නේ ඉන්නේ හැම සතෙකුගේම වැඩ අපේ ළඟ තියෙනවා. හැම සතෙකුගේම වැඩ අපේ ළඟ තියෙන කියන්නේ දැන් නරියා ගැන කියනකොට ඉතින් අනුන්ගේ කුණු කන සතෙක් නරිය. අපි කොච්චර ගනවද අනුන්ගේ කුණු? අනු අනුන්ගේ කුණු ගනවා කියන්නේ අනුන්ට කේලම් කියන ඔන්න බැනුම් ගන්නවා. ඒ අනුන්ගේ කුණු කෑවා. නේද? ඈ? ඔව් අනුන්ගේ කුණු කෑම. ඉතින් ඕක නරියෙක් නෙවෙන්න ඕනේ හොම්බගිත්තු නූනට. වල්ගෙන හිතුණාට නරි කන් අපේ ළඟ කොච්චර තියෙනවා. එතකොට මේ මොනවද? අපි ළඟ තියෙන කෘත්‍ය ශක්තිය. කෘත්‍ය ශක්තිය. ඒකට දැන් මේවා ඔක්කොම පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලා අපි දැන් දැන් මේ කාටත් ඒ ක්‍රියාවල වරදයි මේ දැකලා තියෙන්නේ. මේ කවුරුත් දැකලා තියෙන්නේ. ඒ ක්‍රියාවල වරද දැක්ක හැටි ඊළඟට අර අලුතෙන් තම මනුෂ්‍යාත්මයේදී ලැබෙන ප්‍රඥා ශක්තිය, ඥාන ශක්තිය, විද්‍යා ශක්තිය එයා යොදවනවා. දැන් ඉතින් මොකක්ද යා කරන්නේ? ඊළඟට කැඩෙන පැත්තට වැඩ කරනවා. ඉස්සෙල්ලා හැදෙන පැත්තට වැඩ කරගෙන කරගෙන ඇවිල්ලා දැන් කැඩෙන පැත්තට වැඩ කරගෙන යනවා. දැන් මේ කවුරුත් ඒ කැඩෙන පැත්තට වැඩ කරන පුද්ගලයන් බවටයි පත් වෙලා තියෙන්නේ. ඒකට කැඩෙන පැත්තට වැඩ කිරීමත් අර වගේම ක්‍රියාමාර්ගයක්. අරක හදන වැඩේ මේක කඩන වැඩේ. මේ කඩන වැඩේට බස්සුනාම ඒ කඩන වැඩේ ඇති තියෙන්නේ මොකද්ද? ඇලීම නිසා හැදීගෙන හැදීගෙන හැදීගෙන හැදීගෙන ආවා ඒ ඇලීම පදනම් කරගෙන අප්‍රමාණ දේ අප්‍රමාණ ස්වરૂපයන් අපි පාවිච්චි කළා ඒ ස්වરૂපයන් ඇස්සේ නොයේ දුක් කම්කටොළු පීඩන රිදුම් කැක්කුම් අම මේ ඔක්කොම අපි විඳලා ඕවෑ පීඩන වැඩි වෙලා විවසන්න බැරි තනයි අනිත් පැත්තට හැරෙන්නේ සෑහෙන්න පාරවල් කන්න ඕනේ නැත්තම් හැරෙන්නේ මේ ඕනම සතෙක් මේචල් කරන්න පාරවල් දෙන්න ඕනේ දුක් දෙන්න. ඒකෝට එක එක සතාට එක එක දුක් හරිගස්සගෙන ඉන්නවා මිනිස්සු. දැන් අකීකෝරු කමින් කීකෝරු කමට හරවන්නේ. ඔය කැලේ ඉන්න වල් හරක් අල්ලගත්තාන. සුමානි දෙකේ කන්නේ දී. කන්නේ දීලා ඔය හේ බාල යනකොට ඉතින් ඒකට දැන් අනින්න පණක් නෑ, දඟලන්න පණක්. ඔන්න අර අල්ලපු මියා ගිහිල්ලා ඉතින් යන්තම් වතුර පොඩ්ඩක් කිට්ටු ගලොත් අනේ ඒකට යට වෙනවා. යට වෙනවා කියන්නේ ඉතින් අවනත වෙනවා. අන්න ඒ විදිහේ හැම මිනිහෙක්ම හැම සතෙක්ම ලෝකෙ හැදුනේ දුක අවබෝධ වුණාට පස්සේ දුක විඳලා පස්සේ. බෝසතාණෝ ඔය සත්‍යය අනාදීම කාලයක් සංසාරෙදී මේ මේ මේ අය වගේ මේ ගැන තේරිලා වැඩ කරන අතර ඒ උන්වහන්සේ සතර නිමිති දැක්කේ කියේ මොකද්ද? ඒ සංසාරෙදී තමයි මේ සිතට නොයෙක් ජීවිතේ පිළිබඳව නියම හැඟීම ලබා දුන්න දර්ශන වලින් කලකිරිච්ච එවුවා අප්‍රමාණ අනන්ත ප්‍රමාණ අවස්ථා වුණාට පවකලා. ඒ කලකිරීම වෙච්ච යා ජීවිතේ වයසකත්වයේ වයසට යාම ගැන කලකිරීම. ඒ නිසා ඒ අවස්ථාවේදී වනගත වෙලා භාවනාවට ගියා. ඊළඟට යා රෝගී සත්‍යයන් පිළිබඳව හොඳටම කලකිරුණා. ඒවා සත්‍ය තේරුම් ගත්තා. උත්පත්ති දින භයානිකත්වයේ තේරුම් ගත්තා. ඒ වගේ මේ ආත්මවලියා තේරුම් ගන්න තිබුණා. කොහොම හරි ඒවට සම්බන්ධ නොවන ජීවිත රටාවක් හදන්න තවුස් ජීවිතේ තාම වැදගත් කියලා ඒ ආත්මවල ඕන හැටිව පාවිච්චි කළා. ඒ පාවිච්චි කරපු පුරුද්දට අනුව ඒ අතීතයේ පාවිච්චි කරපු පුරුද්ද නිසා උන්වහන්සේ මේ බෝධිසත්වාත්මය උපන්නට පස්සේ උන්වහන්සේට දකින දකින අවස්ථාවවලදී නාති මිනිස්සු පේනවා මේ අපේ මිනිස්සු කියනවා දෙවියන් මැවවලු නාති මිනිස්සු මේ බෝසත්යන්ද මේ අමුතුම මේ මං කියන්නේ රැපයාර් කරපු නාති මිනිහෙක් ඉන්නේ කියන්නේ පොලිෂ් කරමු නාගිනේ මොකද දෙවියන් මරම මවන්න ඕනේ නැහැ ඕන හැටිදී ඉතින් ඒක ඉතින් කෝකටත් බෝසත්යෝ ගැන විශේෂත්වයක් වෙන්නන්නේ ඉතින් එහෙම නම්බුව විවෘත වෙන්නේ නැති දාන්න නැත්තේ. නමුත් මේ පාරේ යනකොට දැක්ක නාසු මිනිස්සු දැක්කාම ඒ උත්තරයාගේ ජීවිතේට නිකන් අනින්නවා. අයියෝ මේකද මටත් අයිති. මේකද මටත් අයිති. ලෙඩ්ඩු දැක්කාම, මලවිනි දැක්කාම ඕකයි. ඉතින් බොහෝ අවස්ථාවලදී තාපස ස්වરૂප දකින්නකොට අන්න ඉතින් යම් සම් පිළිමැස්මක් කරගන්න පුළුවන් ජීවිත රටාවක් තමයි කියලා අර අතීත පුරුද්දට අනුව ඒ උත්තරයට හිතුත්. අන්න ඒකෙන් පේනවා අර ජීවිතය වෙනස් කරන්න අර යම් කිසි සිදුමක් ජීවිතයට එන්න ඕන ඒ ජීවිතය තුලින්. එතකොට අර එක කාල සීමාවක් අර নানা ආකාරවල নানা ආකාරවල සිතුම් පැතුම් කෙරු. අන්තිමට ඒ සියලු ක්‍රියා නවතපු කප්ප කිච්ච සියලු කෘත්‍යයන් කරලා අවසාන උත්සමයේ කියලා මේ ගෞතම බුදුහාමුදුරන්ව අර තැනත්තා පිළිගත්තා. ඒ මොකද ඒ ඒ කටකිච්චෝ කියන්නේ හේතුව කිසිම වැඩකට උන්වහන්සේගේ අවධානය යොමු කරන ස්වરૂපයක් ඒ තැනත්තා දැක්කේ. එතකොට අපි දැන් බලමු ඒ අතීත කතාව. දැන් අපිට. දැන් අපේ ජීවිතේ මේ මේ මේ අය ගත්ත ගත්තොත් දැන් අවංකව කතා කරනවා මේ ඔක්කොම මේ ඉන්න තරම් මේ දැන් වාඩි වෙලා ඉන්න සෑම දෙනාම අර ආපස්සට හැදිච්ච බුද්ධලේ කියේ. ආපස්සට. දැන් සංසාර ඉස්සරහට එන ගමන එක්තරා ප්‍රමාණයකින් නවත්තලා ආපස්සට හැරෙන කැලලක් දැන් හයි කරගෙන තියෙනවා. හැබැයි ඒක කොයිතරම් දුරට වැඩ කරනවද? කොයිතරම් වේගෙන් වැඩ කරනවද? අපි දන්නේ. නමුත් මේ මේ අය කාටිකෙත් ඒ කෑල්ල දැන් වැඩ කරන්න පටන් ගන්නේ. ඒක නිසයි අද මේ විජේ දේවල් අගේ කළා. මේවා තේරුම් ගන්න ඕනේ කියලා හිතක් පහළ වුණා. ඒකට ඒ කියන කතකිට ස්වરૂපය අපේ ජීවිතෙන් අවස්ථා හතරකින් අපේ ජීවිතෙන් කියන්නේ කාගේ ජීවිතෙනුත් අවස්ථා හතරකිනුයි අවසන් වෙන්නේ. ඒ කතකිට දැන් අපිට උනත් දැන් මේ අය කවුරු? සාමාන්‍ය කතා කළොත් සිසරණ සමාදන් වුණ උපාසක මහත්මයා බෞද්ධයෙක් වශයෙන් පිළිගන්නවා යාව සෝහන් මාර්ගයට පිළිපම් පුජ්‍යලයකි. මේ තිසරණගත පුජ්‍යලය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියුවේ කෙනා නෙවෙයි. ඒ පද කිව්වට කමක් නැහැ උදේට හන්දන. නමුත් මම බුද්ධිය දිනු කරනවා මගේ හැම ක්‍රියාවකම මගේ බුද්ධිය දිනු වෙනවා. දිනු කරන්නේ මම මෙහෙමයි බුද්ධිය දිනු කරන ධර්ම මං ආශ්‍රය කරනවා. ඒ බුද්ධිය දිනු කරන ධර්ම ආශ්‍රය ක්‍රේ කරනවා වගේම ඒවා මං ගොනු කරගන්න ඉගෙන ගන්නවා ගොනු කරනවා එන්නේ. බුද්ධිය සකස් වෙන විදිහට මං ඒවා ගොනු කරනවා. අන්න එතන තියෙනවා බුද්ධ ධම්ම සංඝ ඒ තුනම තියෙනවා. එතකොට දැන් බලමු මේ අය එක එක තරහතරන් වලි එක ක්‍රමවලි මේ ජීවිතේ දැන් මෙතන ඉඳන් මේ වාඩි වෙලා කරන්නේ මොකද්ද? බුද්ධිය දිනු කර ගැනීම සඳහා උවමනා කරන ධර්ම ගොනු කරමින් ඉන්න වාඩි වෙලා ඉන්නේ. එතකොට දැන් මේ අයට කියන්න පුළුවන් තිසරණකට පස්සේ. ඒ කලිසම් ඇඳගෙන ඉන්න පුළුවන් යක්කු පිටේ ඇඳලා තියෙන්න පුළුවන් ඒක තමයි මේ මේ කාලේ ඇති. ඒක මොන රටාව තිබුණත් ඇතුලෙන් කෙරෙන අර වැඩි. ඒකට දැන් ඒ විදිහ ජීවිත රටාවක් ගත කරනකොට එයාට ඉස්සෙල්ලාම එයා කරන්නේ මොකද? දැන් මේ කවුරුත් මා ඇතුළු කවුරුත් කරන්නේ මොකද? ත්‍රිසං, പ്രേත, අසුර, නිවිස කියන වර්ග හතරක භයානක චිත්ත ශක්තිය අපේ ළඟ තියෙනවා. එකක් නම් නැතිකමෙන් පෙළෙන තත්ත්වයක් අපේ ළඟ තියෙනවා. නැත්නම් සංකේත විඥාන. ඔවුන්ට තමයි නැතිකමෙන් පෙළෙන්නේ. ඒකට කියන්නේ පෙරේතයයි කියන්නේ. ඒත් සමහරුන්ට සමහර අවස්ථාවලදී මේ තීනවා පෙරේතකමන පාවිච්චි කරන්නේ. ඒකට කියන්නේ අසුරයයි කියන්නේ. බුද්ධහමයන්ට කේන්ති යනවා නම් ඒකට කියන්නේ ක්‍රෝධය. නමුත් ඒ ඒ සිත තියෙන්නේ තිරසන්නුන්න. ඒ කියන්නේ තිරසනා ඒ වෙලාවේ. ඊළඟට ආ මේරේක කියන්නේ අවිච්ඡේ උපදීන සතාගේ තමයි නීරගෙන්නේ නීර සතයි කියන්නේ. ඒ මොකද්ද? නිරන්තරයෙන් පැහැවුමින් කුකුර හැලි හැලි ගිනිකාරකම හිතේ ඇති කරගෙන වුන් තවම වෙලා මදි කී කී අමින්ද සාප කරන හිත තියෙන අවස්ථාව මොකද්ද? ඉතින් නිරේ ඉපදලා තියෙන. ඒ විදිහ හැමිදුත් පැහැන්නේ. පැහැනවා. හරි අමාරුකින් එන්නේ ජීවත් වෙන්නේ. දැරිසෙන පපුවක් අත ගන්න. මේ මොකද්ද? අනුන් ගැන හිතලා. මොකද පපුව පිච්චෙනවා. හිතවිල්ලේ තියෙන භයානකම. අන්න ඒකට කියන්නේ නේරේ කියලා. ඔය හතර අපායෙන් බේරෙන බේරෙන මට්ටම තමයි ඉස්සෙල්ලා අපිට කඩන්න වෙන්නේ කත කිච්චෝ කරන්න වෙන්නේ. ඒක තමයි සෝවාන්ුනේ කියන්නේ. ඒක හත ඒක ඒ කැඩිල්ල මේ ලෝකයේ තියෙන සියලු කැඩිලි වලට වඩා අන්තිම අමාරු කැඩිල්ල හැටියෙන් කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වා යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙන පුජ්‍යලේ. කොට යමෙක් ඇවිල්ලා හිටන් පොරොන්දු වුණොත් සමුසේගේ වයස අවුරුදු 100යි ඒ අවුරුදු 100 ජීවත් වෙනවා සමගම ඔන්න මම පොරොන්දුක්කුවක් ලියලා තියෙනවා සමුදේ සෝවාන් කරනවා. හැබැයි ඒ සෝවාන් කරන්නේ දවසකට උදේට උල් පාරවල් තුනක් 100ක් අයිනෝ. දවසට 100යි හන්දාවට 100. කොහොම දවසකට උල් පාරවල් 100 200 ගන්න. අවුරුදු 100 ජීවත් වෙන විඤ්ඤාණ. අනලක් සියක් කෙනේ අවුරුද්ද පොරොන්දු වුණොත් යම් කිසි කෙනෙක් සෝවාන් කරන්නේ කොහොමද කියලා ඒ කැමති වෙන්නේ කිව්වා. බුදුහාමුදුරු කිව්වේ ඒ කැමති වුණොත් ලාභයක් කියන. මොකද ඒ ආත්මේ විතරයි ඔය උල් පාරවල් මෙච්චර හරි දවසට 300 ගානේ කන්නේ. එහෙම නැතුව සසරට වැටලා ගමන් කරනකොට කොයි තරම් උල් කන් උල් පාරවල් කන්න කන්න වෙයිද? හ්ම්. ඒ උල් පාරවල් මොන මොන જાති උල් වලින්ද වැටේ දන්නේ. අරක නිහින් සීමිත උල් ගන්න. මේක සීමාව. අන්නේ ඒ විදිහේ තත්ත්වයක් ඒ ගැන කියලා කියන්නේ බුදුහාම. අන්න ඒක නිසා මේ සෝහන් වීම තමයි බුද්ධ ශාසනයේ තාම අගය කළ යුතු ඵලය. ඒකටපත් වුණාට පස්සේ ආයි කිසි උත්සාහයක් නොගත්තත් එයා හත් ආත්මයක් යන ඉස්සෙල්ලා එහෙන් පිටින් කෙලස් නැසලා මහරහත් භාවයට පත් වෙනවා. ඒක කිසියම් සෝහන් වීම තමයි අමාරු. යම් යම් කිසි කෙනෙක් කිව්වොත් සෝහන් වුණාට පස්සේ ආ මගේ වැඩි ඉවරයි. ඒක යට තියෙන අවසරය කියන්නේ මොකද? තවත් ආත්මයක් යවපදින්නේ. දැන් ජීවර නුවණට ඉදිරියලාත්මකයි. අන්න එහෙම තත්ත්වයක්. ඉතින් අර සෝහන් ආත්මයේදී අර කියන සතර පාය උපදින අයිතිවාසිකම් සියල්ල සිත් පහළ වීම සියල්ල නවතනවා. අන්න ඒක එක කොටසක කපටිච්ච වෙනවා. එක කොටසක් වැඩ අවසానයි. දැන් ඒවා හැදීගෙන හැදීගෙන ආවා. හැදිච්ච ඒවා දැන් බිඳගෙන බිඳගෙන බිඳගෙන ගියලා දැන් ඒ જાතිය ඔක්කොම ගියා. ඔන්නෝම සෝවාන් සතරදාගාමී අනාගාමී අරිහත් කියන සතර ඵලයන්ට පැමිණෙන පැමිණෙනකොට හතර වාරයකින් තමයි මේ පුද්ගලයාගේ කෘත්‍යයන් අවසන් වෙන්නේ. වාර හතරක් අවසන් වෙන්නේ. ආ හතරක් යනවා. සෝවාන් සතරදාගාමී අනාගාමී අරිහත්. ඒකට දැන් මේ කියන කෘත්‍ය ස්වરૂප කෘත්‍ය ස්වરૂප අවසන් කරපු බව මේ බ්‍රාහ්මණයා කියනවා මේ අවසන් කළේ මෙන්න මේ ක්‍රමයට. අනාසවන් කටකිට්ටු අනාසවා. අනාසවන් කිව්වේ ඔය කියන සියලු ක්‍රියාවල් ඔය කියන්නේ තිරිසන් പ്രേත ඔයාගේ දුක් දෙන ක්‍රියා ස්වરૂප සංවිධාන කරන චිත්ත ආකල්පයක් තියෙනවා හැඩයක් තියෙනවා චිත්ත ක්‍රියා ස්වરૂපය. ඒකට කියනවා ආසව කියන. ආසව කියන්නේ හැම වෙලෙම යම් කිසි ප්‍රධාන කාරණා හතරක් හැම වෙලෙම වැగిරෙනවා පැහැෙනවා. ඒ පැහිල්ල අතරේ තමයි දැන් අපි යම් කිසි හාල් ටිකක් ලිපේ තිබ්බොත් ඒ හාල් ටික ලිපේ තියලා හිටන් බත් තැම්බෙන හැටියට ඔන්න දැන් තැම්බීගෙන එනවා ඔන්න දැන් බත තැම්බිලා ඔන්න දැන් දෙරි වෙලා ඔන්න රොස් වෙලා ඈ ඔන්න දැන් ඇට්ටකුණා වෙලා එකම බත වර්ග කීපයකට බෙල්ලෙනවා ඔන්න දැන් කොහෙත්ම කන්න බෑ ඇට්ටකුණා වෙලා කියලා කියයි ඒක අවස්ථාවයි දැන් ඔන්න බත ඉදිරිය කන්න පුළුවන් තවත් වෙලාව කියයි ආ දැන් නම් කන්න බෑ දැන් මොන බෙරිලා දැන් මොනවා ඔක කිරි ටිකක් දාලා කිරිබත් කන්නේ. එකම බතෙන් හැදුනේ. අන්න ඒ වගේ අපේ ජීවිතය ක්‍රියාවට පත් කරන කාරණා හතක් තියෙනවා. කාරණා හතරක් කාම භව දික්ඛ්‍ය විද්‍යාව. කාම භව දික්ඛ්‍ය විද්‍යාව. මේ කාම භව කිවි කාම භව දික්ඛ්‍ය විද්‍යාව කියන්නේ මොකද්ද? අපේ ජීවිතය පාලනය කරන කාන්දම් ශක්තිය. ඒක තමයි කාමී කියන්නේ. කාමී කියලා කිව්වේ කාන්දම්. ඉතින් අපි ඔවා කියනකොට අපේ දැන් අර බොහෝම ගැඹීර බෞද්ධයෝ ඉන්නවනේ. ඒ අය බොහෝම තරහයි. කාමයට කාන්දමේ කිව්වොත් ඔන්න බුද්ධ ශාසනේ කෑවා. නේද? කවුද ඔක කියන්නේ? කාමයට බුද්ධ ධම්මස්. ඒ දවසක් මහත්යෙක් දුවගෙන ආවා. මම භාවනා මන්දස්ථානින් කාලේ. මොකද? මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියන එක තෝරලා මම ලියලා තියෙන අර තිසරණ පත්තරේ මනෝ ධාතු කියන්නේ මොළයයි කියලා. එතකොට මේක දැකලා මිනිහගේ ගිනි පුපුරු නහයින් පිට වෙන්න පටන් ගෙන දුවගෙන ඇවිල්ලා එහා පැත්ත වෙනම හාමුදුර කෙනෙක් ගාවට බලන හාමුදුර කොල්ල තියෙන අපරාධ. කවදාද බුද්ධ ධර්මයේ මේ මොලයක් ගැන කතා කරන්නේ? ඈ ඒක තමයි මොලේ නැති බුද්ධ ධර්ම. මොලයක්. මේ කවුද මේ ලියන්නේ? පස්සේ කියලා තනනි අපි දන්නේ අන්න එහා පැත්තේ ඉන්නවා මේ ඔක ලියන හාමුදුරුවෝ ගිහින් අහන්නේ. එතකොට අහනවනේ ඉන්නවද කියලා. ඉන්නවද කියලා ඒ පැත්තෙම බහැලා ගියා. ආවේ නැහැ. මොකද මම හිතනවා <clears throat> නාවි මුලිය ආරම්භ වෙන්නයි කියලා. <clears throat> ඔන්න අපේ ඇයට මේ නියම දැනට පාවිච්චි කරන භාෂාවට අනුකූලව මිනිහාට තේරෙන්න මේක කියනවටත් ඉරිය තරහ අමාරු. ඉතින් ඔහොම தත්ත්වයක් තියෙන සමාජයක ඔය කියන වචන පාවිච්චි වෙනකොට අපි කලබල වෙන්නේ නැහැ. කොහොම හරි අපිට ඕන මොන ආකාරයෙන් හරි කාර්යය තෝරගන්න. භාෂාව ඕන එකක් කියලා. ඒකට දැන් මෙතන කාම භව දිට්ඨි අවිජ්ජා කියන ඔය කාරණා හතර ක්‍රියාත්මක වෙලයි කාම භව දිට්ඨි අවිජ්ජා කියන තිරසනා හැදුවේ, ප්‍රේතය හැදුවේ, හ්ම් ආ අසුරය හැදුවේ, නේරේක පුජ්‍යලය හැදුවේ, ඒ වගේම දේව, ධම්ම මේ ඔක්කොම හැදුවේ කාම භව දිට්ඨි අවිජ්ජා කියන ඔය හතර නානා තරාතිරම් වලට වැඩ කළා. ඒතකොට දේවත්වයට පත් වෙනකොට කාම භව දිට්ඨි අවිජ්ජා අඩුයි. ඒකේ සැර නැහැ. නමුත් තියෙනවා. බ්‍රහ්මත්වයට යනකොට ඒ කාම භව දික්ඛවිදා තියෙනවා. ඒ අච්චර භයානක தත්ත්වෙ නැහැ. ඒ කිව්වේ ලෞකික தත්. ලෝකෝත්තර தත්ත්වෙට ගියාම අර ඔක්කොම කාම භව දික්ඛවිදා නැති தත්ත්වයටපත් වෙන අවස්ථාව තමයි ලෝකෝත්තර කියන්නේ. ඒකට දැන් කාම භව දික්ඛවිදා කියන මේ හතරෙන් අර කෘත්‍ය සංවිධානය කොහොමද කියන එකයි අපි දැනගන්නේ. ඒකයි ප්‍රධාන. මොකද්ද මේ අපේ හිතට කැමැත්තක් නෑ. දැන් අපි ඔහොම සාමාන්‍ය බණ පොතේ තියෙන වචන ගත්තහම අපි හිතනවා ඒක මේ වෙනම වෙලාවක කොන්න වැඩ ටිකක් කියලා. මේ මේ අපේ නිරන්තර ජීවිතයේ තියෙන කතාවකුයි ওই පොතේ තියෙන්නේ කියලා අපි හිතුවේ නෑ. ඒකද කාම කියන්නේ යම් කිසි දෙයක් කරෙහි අපේ සිත ඇදී ගියාට පස්සේ ඒක ඒ ඒ ඒ වස්තුව හෝ ද්‍රව්‍ය හෝ පුද්ගලයා හෝ ඒ ඒකෙන් ගන්න තියෙන වැඩේ ගැන හිතිල්ල තමයි භව කියන්නේ. දැන් අපි කියමු කවුරු හරි ආ හොඳට හදාපු කෑම වර්ගයක් දැක්කා. ඒ කෑම වර්ග දැක්ක හැටි නෑගේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? ඒකට කැමැත්තක් ඇති වෙනවා මොකද? දැන් ලැබිලා ඒක ඔය මැටි වලින් හරිගස්සලා කේක් ගෙඩියක් වගේ හදලා තිබුණොත් එහෙම තට්ටු කරලා බලලා අර අදහස එන්නේ නෑ. ඒකට කැමැත්තක් එන්නේ නෑ. ඒ කැමැත්තක් දෙන්නේ ඇත්ත වශයෙන්ම තේජ්ගිරියක් වගේමයි ඒක ඇසියා බලනකොට. නමුත් අර ඒක මැටි වලින් හදාපු තේජ්ගිරියක් කියලා දැනගත්ත හැටි එයාට අර කැමැත්ත යනවා. මොකද්ද මෙයාට තිබිච්ච කැමැත්ත? අර තේ කාලා සත සිතේ ඇති වෙන අර දිවි ඇති කරගන්න රසය භුක්ති විඳීමයි මෙයාගේ තියෙන භවය. භව කියන්නේ සිදුවි. මොකක් සිදු කරගන්නද අර කේක් කෑලේ යට උණු. රසය සිදු කරගන්න. හිතේ මේ සමාධි රසය ලබා ගන්න. එතකොට දික්ටි කියලා කිව්වේ දික්ටි කියන්නේ රස ලබලා එයා සන්තෝෂයෙන් දානවා. එතකොට රස ලබලා සන්තෝෂයෙන් දා හදීමේ ක්‍රියාව. යොදන උපක්‍රම ඔක්කොම අවිද්‍යාවයි අවිද්‍යාවයි කියේ කොහොම නෙවෙයි සැප ලබන්නේ. සැප ලබන්නේ රසේ භුක්ති විඳිනවා සැප ලබන්නේ වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ පාවිච්චි නොකර මේ ක්‍රමේ පාවිච්චි කරන රස බලලා ආස් යම් යම් ශබ්ද අහලා අත ගාලා සූප්පු කොල්ලා කොලක් රසයෙන් ඉන්න බෑ සැපයක් භුක්ති විඳින්න බෑ ඒ තාවකාලික. අන්න ඒක නිසා දැන් අපි බලමු පෙරේතේ පෙරේත ආත්මයේත මේ අපහ මේ හතර වැඩ කරන්නේ කොහොමද? කාම භව දිත්‍ය විද්‍යා පෙරේත ස්වરૂපෙන් වැඩ කරන්නේ කොහොමද? දවට දවන අපි කියමුකෝ යම් කිසිකොට යම් කිසි කෑමක් හ්ම් කන්න හිතුණා. දැක්කා. ඒ දැක්කහම එයාගේ සල්ලි නැත්තම් ඒක ගන්න. එයා කටට කෙල උනනවා කොහොම හරි මේ කන් දැත්තම් හොඳයි ඉඳලා නම් වැඩක් ඉඳලා වැඩක් නැහැ මේක නොක. මොකද බොහෝම කලකින් මේක හම්බෙන්නේ. ඉතින් කොහොම හිත හිත ඉන්න මිනිහට මොකද්ද දැන් මේ මිනිහා ළඟ තියෙන්නේ? අර නැතිකමෙන් පෙළෙන එක. මොකද්ද මෙයාට නැත්තේ? අර රසේ මෙයා ළඟ බුද්ධ ඇති කරගන්න නැට නැහැ. ඒකවල දැන් මෙයා ළඟ තියෙන්නේ කොහොම හරි කන්නෝනම් නොකනනම් වැඩක් නැහැ කියන හිත ආපු හැටියේ ඒ මිනිහා ළඟ තියෙන පෙරේත හිත. ඒ හිත හැදුනේ කොහොමද? විද්‍යා විද්‍යා නිසායි. එයා හිතුවා මේක ආපුවාම ඉතින් සම්පූර්ණ නිවන් යුද්ධ ගිහිලා ඊටත් එහාට යයි කියන හැඟීමක් ඒ මිනිහාගේ. අන්න ඒක නිසා ඒ අදහස වැරදි. ඒ පිළිබඳව ගන්න සියලු උත්සාහයන් අවිද්‍යාවේ යුක්තාවයක නියම ක්‍රමය නෙවෙයි. ඒකට දැන් ඔන්න පෙරේතෙක් හැදෙන කාම භවදිත්‍ය විද්‍යා ආසව පැහැෙන හැටි ඔය කියන්නේ. ඒකට දැන් දේවත්වයටපත් වෙන ආසව හැදෙන්නේ කොහොමද? ඔන්න එයාම. අපි කියමු ඒ පුද්ගලයාම. යම් කිසි දවසක අර කෑම දැක්කා. ඔය කෑම රස වෙන්න පුළුවන්. නමුත් කෑමෙන් කරන්නේ මොකද්ද? රසය කියන්නේ බඩට ප්‍රිය ධනක ඇතුල් කරගන්න එකයි. රසයෙන් වෙන දෙයක් නැහැ. රසයෙන් කරන්නේ ප්‍රිය ධනකම බඩට ඇතුල් කරගන්න. බඩ පිරුණට පස්සේ කන්න පුළුවන් කොච්චර රස වුණත් බෑ. එතකොට මේකෙන් දෙන්නේ බඩ පුරව ගන්න සාගින්න නිවා ගන්න උවමනාවක යෝගින් කරන්න වෙන මුකුත් නැහැ. එතකොට එයා හිතනවා නම් ඔය කිය ඕක හම්බුනොත් ඕක ගන්නවනේ මොකක් හරි මිනිස්සුන්ට කන්න පුළුවන් එකක් හම්බ වෙනවා බඩ පිරිච්චාම කේකුත් එපා වෙනවා මුකුත් එපා වෙනවා ඊට පස්සේ ඕනම් පැත්තකට දාලා පෙල්ලෙන්න ඕනේ ඉන් එහා ඕන කමක් වෙන්නේ නැහැ ඒක නිසා ඕක ඉතින් නැතුවට කමක් නැහැ ජීවෙන්න මොනවා හරි හම්බුනොත් කනවා අන්න එතෙන්දි තිබුණේ මොකද්ද අර දැඩි දැඳිල්ල එතන කැඩුනා කැඩලා ඉතින් ලැබුණ දෙයින් සතුටින් තත්ත්වයට ආව හැටි ගතාලාභ සන්තෝෂේ ඒකේ තියෙන්නේ අර පෙරේත ගති ඒ බැඳිච්ච කවගතිය නැති නිසා එයාගේ සිත දැන් පාලනය වෙලා. ඒ පාලන මට්ටමේ හැටියට එයාට ඒ විදිහ අයිතිවාසිකම නැහැ. අබ්දහමත් කොහොමයි. ඒක දැන් මේ මම මේ කතාව කියන්නේ හේතුනේ මොකද? මේ උදේ කියන බ්‍රාහ්මණය. බුදුහාමුදුරන්ට වදාරනවා බුදුහාමුදුරුවෝ ගැන වදාරනවා මේ සීල කෘත්‍යයන්. මේ ඔබ වහන්සේ ඉවර කළේ කොහොමද? ඉවර කළේ අනාසව නිසා. අනාසව නිසා. අනාථව නැත්තම් ඔබ වහන්සේට ඕක දෙන්න බෑ. ඒකට මේකෙන් පෙන්වන්නේ මොනවද? බුදුහාමුදුරුවෝ ගාවට ඒ ඒ තැනට ඇවිල්ලා තියෙන බොහොම පුංචි ප්‍රශ්නයක් අහගන්නයි. එයාට එක ප්‍රශ්නයක් විලා තියෙනවා. ගොඩක් නෑ. මේ වක්කම මිනිස්සු දන්නවා. මේ මිනිස්සු දන්නවා. දැනගෙන හිටියේ බවට සාක්ෂි මෙතන තියෙනවා. එතකොට මෙයා මේ අහපු ප්‍රශ්නේ මොකද්ද? අවිද්‍යාවේ ප්‍රභේදය. සබ්බේද කොටස්. ඒක සංවිධාන වෙන හැටි විතරයි න්යායයි. ඇහැන්නේ. ඒකෙන් වෙන ප්‍රතිඵල මේ අත්ව දැකලා තියෙනවා. ඒක සිතලා තියෙනවා. ඒක නිසා බුදුහාමුදුරන්ට මේම දාලා ප්‍රකාශ කළා ඔබහන්සේගේ ආශ්‍රවයන් නැහැ. ආශ්‍රවයන් නැති කිය මොකක්ද? ඔබහන්සේ කිසිම දෙයකට දැන් කැමති වෙන්නේ නැහැ. අකමැති වෙන්නේ. ඔබහන්සේ ඒ වගේම අහවල් දේ කරගන්න ඕනේ කියලා යම් කිසි සිද්ධියක් නෑ අවහන්සේට කරගන්න. භාවේ නෑ. භවය නැහැ කියන්නේ සමුන්නාන්සේට කරගන්න දැන් කිසිවක් නැහැ. දැන් අපි ලැයිස්තුව හැදුවොත් කරගන්න තියෙනවා මේ මේ මේ දවස් ගන්න ඉවත් මදි. ඒ තරම් කරගන්න තියෙනවා අපිට තියෙන. බුදුහන්සේ කිසිම එකක් මොනවද වහන්සේට කරගන්න ඕන? නෑ එහෙම දෙයක් නෑ. අන්න ඒක තමයි භවය නැහැ කියන්නේ. භවය කියන්නේ නැහැ කියන්නේ යම් කිසි සිද්ධියක් මට මේ ආකාරයෙන් සිදු විය යුතුයි කියලාමයි බලාපොරොත්තු. මොකද ඒ වෑම්මට සිදු විය යුත්තේ මට දැන් වෙලා තියෙනවා. ඒකයි එක් ප්‍රශ්න. මට කියේ මට මේ බුදුහාමුදුරන් වෙලා තියෙනවා සිදුවියවි. මොකද සංසාරේ ගමන් කරන ගතිය සියල්ලම නැවතිලා තියෙනවා. ඒවා ඔක්කොම විඳලා තියෙනවා. ඒක නිසා උන්වහන්සේ නැවත ආත්මික උපදින්නේ නැහැ. උපදින්නේ නැති නිසා මේ ලෝකයේ තියෙන දුක් ලයිස්ටෙන් එකක්වත් උන්වහන්සේට වැඩ. අන්න ඒක නිසා තමයි කතකිච්චෝ කිව්වේ. කතකිච්චෝ හැදුනේ සියලු කෘත්‍යයන් අවසන් කළේ උන්වහන්සේ අර අනාථව නිසා. අනාථව කිව්වේ යමකට බැඳෙන්නේ නැහැ. ඒ බැඳිලා එකෙන් ගන්න ආස්වාදයක් ගැන හිතන්නේ නැහැ. උන්වහන්සේට ඕනේ නැහැ. ඒවා හරියට ඒවා ඒවා යම් කිසි සාරවත් කමක් නැති බව තේරිච්ච එකයි උන්වහන්සේගේ සම්මාදි. උන්වහන්සේලගේ මිත්‍යා දෘෂ්ටියක්. ඒක නිසා උන්වහන්සේ උයන් වැඩක් නැහැ කියලා හොඳට තීරණය කළා වටහාගත්ත තේරුම් ගත්තා. අන්න ඒකට තියෙන උන්වහන්සේගේ සම්මාදි. එතකොට විද්‍යාව උදපාදි කිව්වේ මොකද? ඒ තීන தත්ත්වයේ ගැනීමට උන්වහන්සේ යම් තරමක් වීර්ය කරා නම් ඒ ඔක්කොම නියම සැප විඳීමේ නියම ක්‍රමයයි. ඒතර දැන් මේ උත්සමයා බුදුහාමුදුරුව ඒ ජීවත් වෙන්නේ කිසිම දුකක් නැහැ. දුකේ කියන නාම මාත්‍රයක්වත් නැහැ. අන්න ඒක නිසා මේ තනත්තා කිව්වා ස්වාමීන් වහන්සේ අනාථයි. ඒක නිසා කිසිම වහන්සේ ගාව නැවත රැඳින නැවත බලාපොරොත්තු වෙන කිසිවක් ඇත්තේ නැහැ කියලා ඊ වර්ණනාව කිව්වා. ඊළඟට පාරගු සබ්බ ධම්මා. පාරගු සබ්බ ධම්මා නම් කිව්වේ අර තුනේම සම්පින්දන කතාව. සියලු ධර්මයන්ගේ පරතරට ගියයි. සියලු ධර්මයන්ගේ පරතරට කියලා සං සංශෝධනය කළා ගත්තොත් ඕක නිකන් කෙටි කොල්ල. ඒකේ මොකද්ද සංශෝධනේ? හැම ධර්මයක්ම සකස් වෙන හැටි දන්නවා. සකස් වූ හේතුව දන්නවා. ඒ වගේ මේ ධර්මයෙන් නැති කරන හැටි දන්නවා. නැති කිරීමට උදව් කරගatiya යුතු හේතුව දන්නවා. ඕනම ධර්මයක් එක්ක ඕක තමයි දුක්ඛ සමුද නිරෝධ මාර්ග කියලා. සියලු ධර්ම හැම ධර්මයක්ම අපේ සිතට එන හැම අදහසක්ම ඒ වාගේම අපේ මේ ලෝකය අහන්න බලන්න දකින්න මේ තීන සියල්ල හැදුනේ මොකක් උදද? දුක්ඛ සමුද නිරෝධ මාර්ග කියන දුක්ඛ සමුදය උඩයි හැදුනේ. යම් දවසේ එකව නැති වුණා නම් ඒකේ නැතිවීමට උපකාරවන හේතු එක්කා කියලා නැති වුණා. එතකොට බුදුහාමුදුරුව තමන්ගේ ජීවිතයේ දිස බලලා ඒ අර මං කිව්වා වූ සංසාර ගමන ආපු ධර්මත් සංසාර ගමන නැවැත්වීමේ යොදාපු ධර්මත් සෑම ධර්මයක් ගැනම සියලු විස්තර උන්වහන්සේ දැනගත්තා. මොකද මේ ධර්මයේ හැදෙන්නේ අහවල් එක උපකාර කරගත්තා. එතකොට අපි කියන පෙරේතෙක් හැදෙන්නේ මොකෙන්ද? බලාපොරොත්තුවක් ඉස්සරහට ගත්තා. එතකොට තිරිසනෙක් හැදෙන්නේ මොකෙන්ද? මේ ගැටුමක් ඉස්සරහට ගත්තා. ගැටුමක් විරෝධය. විරෝධයක් නැත්තම් තිරිසන් හිතක් නැහැ. ඒ වගේම <clears throat> ආසාව බලාපොරොත්තුවක් නැත්තම් පෙරේතෙක් ලෝකේ නැහැ. එතකොට ආසාවයි ගැටුමයි නිසා තමයි මේ දෙක හැදෙන්නේ. ඔන්න ඕකයි හේතුව කියලා බුදුහාමුදුරුවෝ දල වශයෙන් ඔව්ව ඔක්කොම වටහා ගත්ත නිසා උන්වහන්සේට පුළුවන් වුණා. ඒ හැම ධර්මයකම තියෙන අසාරත්වය. අසාරත්වය ඔය හැම ධර්මයකින්ම කලේ මොකද්ද? මූලික වශයෙන් ඇලීමක් නිෂ්පාදනය කළා, රැඳීමක් රැඳීමක් සකස් කළා. රැඳීම උඩ නානා විදිය දුක් දෙන තත්ත්වයක් ඇති කළා ලෝකේ කෙඳිරියක් මතු කළා. ඕකයි ඕකින් කියන්නේ. හැම වෙලේම ලෝකේ කෙඳිරිය මතු වුණේ කොහොමද? ඇලීමක් උඩ ඒ ඇලීම රැඳිලා රැඳීම ඒ ඇලිච්ච දේ අසාර රැඳිච්ච ඒ පරමාර්ථය අසාර්ථක වෙනකොට සෙන්දිරියක් මතුවෙනවා. මේ හැම තැනම සෙන්දිරියෝ. කෑ ගහන්නේ, දොස් කියන්නේ, කාක්කෝ කෑ ගහන්නේ, ඔය ඔක්කොම දුක් හඳවන. එකක්වත් නැහැ, එක හඳවක් නැහැ, සපහඳා. එයාගේ අර කන් කැඳිරිය තමයි කියවන්නේ. ඒක සෑම සතෙක්ම, සෑම මිනිහෙක්ම, සෑම ජීවියෙක්ම ඒ දඟලිල්ලයි කෑ ගැහිල්ලයි දුකේ ප්‍රකාශයක් කරන්නේ. තොරේ දුක් හැදෙන සියලු ක්‍රමයේ දැනග නිසා දැනගත්ත නිසා ලෝතර බුදුහාමුදුරුවෝ සබ්බ ධම්මං සියලු ධර්මයන් පිළිබඳව පාරගත සත්‍යයට පරතරට ගියා කියලා හිටන් මේ දාස්කලේ. ඒකෝ දැන් ඔන්න අදට ඔච්චරයි දැන් වෙලාව 7යි. හරි. ඈ. එතකොට කින්නත් අපි මේ දැන් මේ කතාවෙන් බුදුහාමුදුරුව අල්ලගත්තා. උදේ දාස්කලේ අල්ලගත්තා. මොකද්ද මේ කලේ? දැනට අපේ ජීවිතවලින් අසියුතු කොටස් තියෙනවා අපි සඳහන් කළා. අත් කරන්න පුළුවන් බව කිව්වා. අත් කරපුවා මේ ජීවිතයේ තියෙන පැහැපත් ස්වરૂපේ. එතකොට දැන් මේ අපි අද මේ කතා කරේ එළුවේ දැන් ඉඳලා මේ වැඩේ පටන් ගත්තොත් හොඳයි කියන එකයි. නමුත් අපි විශ්වාස කරනවා මේ කවුරුත් පුළු පුළුවන් විදිහට කරමින් තවත් කරගන්න රුකුලක් ගන්නයි මේ ස්ථානයේ මේ වාස්ත සම්දෙන්නේ. ඒකට අන්නේ කාරණා ටිකයි මෙතන ඉදිරිපත් වෙන්නේ. ඒකට දැන් මේ කරපු දේශනා පිළිබඳව මේවා අහන්න කියනවා නම් අහන්න. යවදිරු මාත් නෑ නේ. අන්න දිනන ඈ නෑ කාට සිලවුන් ආ මට ඇවිල්ලා දෙවිවරු මේ සිලවුන්ට පුළුවන් කියනවා නෑ දෙවිවරුන්ට ලෝකෝත්තරත්වයටපත් වෙන්න පුළුවන් කියන කිසිම අමාරුවක් නැහැ ඔය අසංකේය ගණන් දැන් ඔය ධම්ම දත්ත දේශනාවේදී කෝටි සංඛ්‍යාත ජීවීන් අමාමහ නිවන් දැක්කයි කියලා විස්තරෙම තියෙන්නේ. එදා හිටියේ පස් දෙනයි මිනිස්සු. කෝටි සංඛ්‍යාත අසංඛ්‍යය ගණන් නිවන් දැක්කා. ඒ කවුද? ඒ දේවත්වයටපත් වෙච්ච බ්‍රහ්මත්වයටපත් වෙච්ච ඒ උත්කමය ඒ දැන ඉඳලා හිටන් සාදු කියලා හිටන් ඒ වැන් මුලා කරන චිත්ත tattය හදාගෙන මාර්ගඵල ලබන්නේ ඇති. මේක කිසිම මේ අමුත්තක් නෑ. මේ සමහරුන් තියෙන හැඟීමක් දේවත්වයට ගියාට පස්සේ කිසිම දෙයක් කරන්න බෑ. අපි පින් දෙන නම් කට අරගෙන බලා ඉන්න ඕනේ කියන්නේ. බුද්ධුම කතාව. ඒ මේ රටේ තියෙන මේ මේ නොයෙක් නොයෙක් දේවාලම් වලින් කියලා තියෙන කතාවල් නම් තේම තත්යක් නෑ. අපි දිවි රාජෙන්න පින් දෙන්න මෙන්න මේකයි. අපි කියනවා ඒකත් අපි මේ කලින් දුත් මං හිතෙන මතක් කළා. දිවි රාජෙන් පුණ්‍ය භාවයෙන් ආද්‍යව ජීවිත ගෙන යන කවදාකවත් අකුසල චේතනාවක් පහළ කරන්න බැරි පහළ වුණොත් එතනින් එවලම සුත වෙන සත්‍යකී දේවතේ. ඒ කියන්නේ හැම වෙලේම ප්‍රේම පුණ්‍ය චේතනාව උඩමයි බලපවත්තේ. කවුරු පින් කරන්න බැරි කියන එක නෙවෙයි එතන කියන්නේ. නිරන්තරයෙන්ම ඒ පින් පුණ්‍ය හිත ක්‍රියාත්මක වෙමින් පවතිනවා වර්ධනය වීමට. ඒ පුණ්‍යහිත වර්ධනය කිරීමට තවත් ඒක කලකිරෙන්න දෙයක් ඒ ආත්ම වලට අහු වෙන්නේ නැහැ. කලකිරෙන්න කිව්වේ දැන් අපි මේ දැන් මේ කවුරුත් අපි මමත් මේ අතු මේ ඔක්කොම මේ තරම් මහන්සි වෙන්නේ මොකද? අපිට මේ ජීවිතය ගැන යම් යම් බය උපදිලා ඔය මේවන් කොහොමද වේරෙන්නේ කියලා උනන්දු වද්දා. ඒ ලෝතර බුදු වෙන්න උනත් මගුල් සක්කල උපදින්න ඕනේ කිව්වේ ඕකයි කලකිරෙන්න යම් යම් දේවල් වැඩිලා ඒවාට අනුව තවත් චිත්ත සිත් පහළ වෙනවා. දේවත්වයටපත් වුණාම එහෙම කලකිරෙන්නේ මුකුත් නැහැ හැම වෙලෙම සැනසෙල්ල තියෙනවා. නමුත් මේ මේ කරන ක්‍රියාවල් වලින් මේ ලෝකයේ මිනිසුන්ගේ යහපත සැලසෙමින් උදව් කරමින් ඒ වෙලාවේ යහපතට සහය වෙන ඒවාන් අප්‍රමාණ කුසල් සිද්ධ වෙනවා. ඒවා කිසිම අඩුවක් නැහැ. අපි පින් අනුමෝදන් කරන්නේ ඒකට නෙවෙයි. අපේ තියෙන කෙලෙස් ධර්මයන් සුලි කරගන්න කරන උපක්‍රමයක්. මොකද්ද? අපේ දෙවියන් අල්ලගත්තේ ලෝකේ සැප විඳින උතුමන් අතරින් උසස් මට්ටමේ ඉන්න දේවල්. ඒ අපේ තියෙන සාමාන්‍ය ප්‍රත්‍යඥ සිතේ ගතියක් ලොකු මිනිහා ලොකු වෙනවට කැමති නැහැ. ඒ ඒ මනුස්සයා දැන් යම් කිසියක් යමක් අප කම්මු කරගෙන යමක් ඉන්නවනම් දැක්කා උන්ට නම් ඉතින් යමක් තියෙන අපි ඉතින් හැමදාම හිඟන්නු ගගා සංකේතික ගගා උන්ට සාප කරගෙන ඉන්න. ඒ එක ගතියක්. ඒකට අර තමන්ගේ මට්ටමේ කෙනෙක් ඉන්නවනේ. එයාත් වෙනවා පෙළට ඉඳ ගන්නවා. උන්කට හරි ගියාම කියලා ඒකටත් අර. ඔන්න දැන් පහත් කෙනෙක් ඉන්නවනේ. බැරි වෙලා ගිය ඇතුළේ රින්ගොත් තෝකෝ යන්නේ. කියලා පුටකනම්. එතකොට ඔය විදිහේ මූසල ගති තුනක් තියෙනවා කියලා. ඔය මූසල ගති තුන අත්තර ගන්න බුදුහාමුදුරුවෝ කිව්වා මේලෙම. උසස් සුතුමන්දි ඉස්සෙල්ල පින්දීපන් ඔබට වඩා ලොක්කෝ තව ලොකු යන්නේ ලොකු වෙන්නේ කියලා. එතකොට මෙයාට ඊර්ෂ්‍යාව යනවා. ඈ කියලා දේවත්වයේ බ්‍රහ්මත්වයේ ඉන්න සියලු දිවි රාජ සමූහයා පින් ලබත්තා. අපි මේ පුංචි පින අරගෙන ඔබතුමා ඔබ වහන්සේලා සැපයටපත් වේවා කියනකොට අර ඉරිෂාවටයි අපි ගහන්නේ. නැතු උන්වහන්සේලාට අපේ පින් නැතුවකමක් නෑ. එතකොට අර සබ්බේ දේවා සබ්බේ භූත භූතයි යම් කිසි කෙනෙක් මොන මට්ටමේ හරි ඉන්නවනම් සකස් වෙලා ඉන්නවනම් එයාත් මේ සැපේ ගන්නවා. මේ අරගෙන තවත් මේ සපවත් භාවයටපත් වෙනවා. අර ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේ කෙනාට කරන ඉරිෂාව නැති වෙන්නේ. වෙන කොන්තරේ නැති වෙන්නේ. වෙනස්කම නැති වෙන්නේ. ඊළඟට සබ්බේ සත්තා කියලා ගත්තා තමාට වඩා පහත් ආදී ඔක්කොම අරගෙන මේ ලෝකේ හැම දෙනෙක්ම සැප විඳිත්වා කියලා හිතන් උච්ච මධ්‍යම හීන තුනටම සමහිතක් වාචිකයක් පුරුදු කරන්නයි ඔය පින් අනුමෝදන් කිරීම පුරුදු කළේ අපි මේ වෙන පැත්තකට ගහගෙන ඉතින් සමහරු දැන් ওই පුරුද්දාරගෙන කියනවා අපි මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට දෙන්නේ නැහැ සම්‍යක් දෘෂ්ටික දෙවියෝ විතරක් ඕනනම් පොඩ්ඩක් අරන් ඔය නිකන් සැප වෙයල්ලා නැතුව මිත්‍යා දෘෂ්ටිකේ ඉන්න නම් කොහෙත්ම දෙන්නේ මං අහුව එක්කෙනෙක් මිත්‍යා දෘෂ්ටි දෙවි කියන කවුද ඒක ඉතින් ක්‍රිස්තියානි මේ මුස්ලිම් අය ජීවත් වෙච්ච ගියහම මිත්‍යාද මිත්‍යා දෘෂ්ටිකයක් දේවත්වයක් ලැබෙන්නේ නැහැ පිනක් කරන්න බැරුව කොහොමද දේවත්වයක් ලැබෙන්නේ ඉතින් කොහොමද දෙවිවරු අතර මිත්‍යා දෘෂ්ටිකේ සම්‍යක් දෘෂ්ටිකේ ඒවල ඔක්කොම අපේ අර මොට්ට අදහස් ගිල්වාගෙන ඒව වටේ කරගෙන වංශක් ඒවා සුද්ධ කරන්න බලන්නේ අන්න ඒක නිසා අපි දිව්‍යරාජ සමූහයට දෙන්නේ ඔන්න ඒ පරමාර්ථය. අපට මේ මාත්‍රිකාව උඩ අපට යහපත සැලසෙනවා. එවැනි ක්‍රියා කරන පුද්ගලයාට දේවත්වයෙන් ඒ දිව්‍ය ආත්මණය උගාක් දවුන. ඕකයි මේ කතා. හොඳයි අද දේශනාව ඔච්චරයි. අපි කවුරුත් හිතාගමු අපි මේ මුල් කාලය තුළ මෙක් මෙක් ආකාර වලින් අපේ සිතිවිලි වලට ඇතුල් වෙන, ඇතුල් වෙලා තිබෙන ඇතුල් වෙන සියලු නරක ධර්මයන් ඉවත් කරමින් ජීවිතේ සුද්ධ tattweට ගැනීම සඳහා අපි මේ කතා කළේ. ඒ කියන අගේ සලකා ඊට අනුව සතුටට ප්‍රීතියටපත් වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථාන වලටත් අප අපැතුරු කරන්නා ස්ථානට අධිබ්බූජ සීලම දිව රාජ සමුයාමයකින් අනුමෝදන් වී තව තවත් මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත නිසි මාර්ගයේ ගමන් කිරීම සඳහා දී හැකි සහායක් වෙයි උපකාරයක් කරත්වා ඒ දිව රාජ සමූහයාටත් තම තමන් නමින් සීනී පරිලෝකීය මෞපිය ආදී ඥාති වර්ගයාටත් බොහෝ පින්තුම්ලත් ලෝසතුම්ලත් තම තමන්ටත් මේ සත්‍ය කාන්තේම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවාන් සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන වාතාවරණය. ආකාසත්තාජ් මුම්මා ඥාතීන් දෙපින් දෙන්න ධම්මේන. සමතමුනි වංශුල දේවා කියලා ප්‍රාර්ථනා කරමි. අභිවාදන සීලිස්ස නිච්ඡ